රක්ඛියතු කම්මේකං සමයං අගවා භූතු විහෙරති කම්මාස්ස ධම්මං නාමතුනං නිගමෝ සත්‍රකෝ අගවා භික්ඛු ආමන්ත්‍යති භික්ඛවෝති පතං දීයති දීයති භගවතෝ จัตโตสุอะเกวาอิตาเตโวเจโยกาสุโตสุวัตถาวิลานาสตุลาปิดาวิเดกนาสันดาเอตาลาวิดาคัจจาเจติ निश्चय करगा करा आरंभ का भाग अंडा में कौन को में कौन को ये करें සතිපට්ඨාන සූත්‍රය. ඒක විභාගයක් අදාළ කොටස් ආශ්‍රය කරගෙන ගුරු මත ආශ්‍රය කරගෙන කරන සාකච්ඡාවක් කාලයක් කරත්වා ඒක මාර්ගදී අපිට මොනාර කරන්න යුද්ධ වුණා නැත්නම් විරස්තකාරී වුණා. උත්පත්ති අවස්ථා කීපයකදී අල්මේ මෙන්න ඉතිරි යෙදුණා. අපි මේ ධර්ම සාකච්ඡාවකදී හෝ දේශනාවකදී හෝ සත්‍යයනාවකදී හෝ විතර මේ ප්‍රතිපත්තාන සූත්‍රය ඇෙන්ද සාකච්ඡා කරන්න ඉදිරිපත් කරගන්න ලැබෙනවා නම් හොඳයි. ඒක විශේෂයෙන්ම පස්තිය ධර්ම සාකච්ඡා අවස්ථාවේදී ස්මතු වෙනවා. අද පටන් කලාපරතු වෙන්නේ තේරවාද සුත්‍ර සාසනයෙන් මුල්මාතර වාගේ බලකන නිරුත්තම වටිනා අපි ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ඕම කවුරුවේට ආදරේ පාත්‍රෝති මේ සූත්‍රය පිළිබඳව යෝගාවචරයේ පැත්තේ විස්තරණමණී පැත්තේ අපිට ගන්න තියෙන ආදර්ශ ටික ඉදිරිපත් කරගන්න මේ සූත්‍රය ඒකෙම සූත්‍ර පිටකේ ගත්තොත් ඒ සූත්‍ර පිටකයේ තියෙන එකම මාර්ගය පරිදීමේදී උපාසක වීමේදී සුත සම්පදා වීමේදී ආදී වශයෙන් සුශීලව හිටපු කෙනෙක් සුශීල බවට පත් වෙලා සින්දවත් යම්නා ගැනීම පස්සේ මේ කෙලස් කපා හැරීමේ විමුක්ති මාර්ගය සොයා ගන්න යනකොට ඒ සඳහා තියෙන නිවැරදි මාර්ගයක් වශයෙන් හඳුනගන්නවා. ඒක පැත්තකින් බලනකොට සූත්‍ර පිටකේ තින් මාර්ගය වශයෙන් ගන්න. ඔක්කොම වගේ තියෙන දේවල් වල වටිනා සාරය මෙහි කැප් වෙලා තියෙනවා. ඒ වගේම තමයි විනය පිටකයේ අර කල්පනා කරලා බලනකොට අපිට පිට ධෛර්යමත් කරගන්න. ඒ වගේම අපෙන් යම් ආකාරයක අඩුපාඩුකම් එහෙම සිද්ධ වෙලා තියෙනවා නම් ඒකෙන් ඇති වෙන්නා වූ කනගාටු දුරු කරගන්නට සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කරගන්න පුළුවන් දවසක් ඒ සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේට එක විදියක අහසු කිරීමක් ඉස්සර කරලා පෙන්ලා දෙනවා ආනන්දේ මම මේ ධර්මයක් විනයක් යම් ආකාරයකට දේශනා කරනවා නම් ඒකයේ විශිෂ්ට ඥාණයෙන් දැනගෙන ඒක අත්‍යකලා ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කළාදී ඒ නිසා ඒක සම්බන්ධයෙන් මගේ හිතේ යම් ආකාරයක අරලවිල්ලක් කලකොල භාවයක් විචිත්ත භාවයක් නැද්ද ඒ වගේම තමයි මේ ධර්මයේ එහෙම පටලැවිලි තියෙන විදිහක් නැහැ ඒ නිසා ආනන්දය මට වැඩි මේ දැන් දැන් වල සමීප වෙලා කටයුතු කරන රටේ ලෝකයේ විසින කෙනෙක් වශයෙන් දැකලා තියෙනවට මේ සංඝයා වහන්සේලා හෝ බුද්ධ ශ්‍රාවකයෝ දැන් දැන් වල වෙලා උරුම ගටා ගන්නවා විවිධ වාද විවාද පටලවා ගන්නවා එක එක කාරණා පිළිබඳව කලා විවාද වාද විවාද පැටලෙන්නේ අනුසාරක කියන එහෙම ප්‍රධාන පිළි ගැටුම් ඒ වගේ වාද විවාද උත්සාහකයන් වගේ ඇත්තේ නෑ ඒ වුණත් ස්වාමීන් වහන්සේ මත්තට සමහර විටක මේ සීය පිළිබඳව විනය පිළිබඳව ප්‍රශ්න මතුවෙන්න පුළුවන් මොකද ඒ සංඝයා අතර එහෙම වුණොත් උපාසකයන් අතර එහෙම වුණොත් උපාසකාවන් අතර කිසිම අතර එහෙම වුණොත් ඒක දෙවිනිස්සයිත ලෝකයාට මහා නාස්තකර කාරණාවක් වෙන නිසා ඒ පිළිබඳව සර්වඥාන්සේ සලකා බලන්න කියන වගේ අනිමාත් ඉල්ලීම. එතෙන්දී සර්වඥාන්තු බොහෝම ලක්ෂණට මේක ඉදු කරලා කෙලින් කරලා පෙන්නනවා. ආනන්දය මේ ධර්ම විනය කියන දෙකේ දෙක ගත්තාම සර්වඥාන්තයේ මේ අතිස්පන් අවුරුද්දක සුත්‍ය අපි පිටු කරන්නේ ධර්ම විනය වශයෙන් අන්නේ ධර්ම විනය දෙක ගත්තාම යම් ආකාරයක විනය ප්‍රශ්නයක් විනය ගැටුමක් විනය අලහාරක් විවාදයක් ඇති වුණාට මේක නෙමෙයි වැදගත් වෙන්නේ වැදගත් වෙන්නේ ධර්මයේ පිළිබඳ අහගන්න න්‍යයයි කලහයයි ධර්මයේ පිළිබඳ වාදයේ ඉන්න ඉස්සර කරන්න එපා කලහ විවාද විසඳීමේදී විනය ප්‍රධාන වශයෙන් ධර්මයේ දන්නවනේ ඒ ධර්මයෙන් අර්ථවත් මේක කියන්නේ විඥානසූල අපි අපි අතර තියෙනා ඕ අවසුන් කවසුන් කාර්ය ධර්ම පවා හරියට මේ සතිපට්ඨාන ධර්මයේ දන්නවනම් ප්‍රශ්නයක් තියා අර්ථය ධර්මය නිරුක්තිය ප්‍රතිපාණ කියන ආකාරයට ගැඹුරෙන් සලකා බැලීමේ ක්‍රමයේ දන්නවනම් ප්‍රශ්නේ එතන එතනම විසඳෙන ස්වභාවය. එකම කවුලේ සාමාජිකයන් අතර පින්නා වූ වගේ විසඳෙන ස්වරූපයකට යනවා. ඒ නිසා ධර්ම විනය දෙක ගත්තාම විනය ප්‍රශ්න වලට වඩා ධර්මීය පින්නා වූ ප්‍රශ්නේ සාධනීය පැවැත්මට සාධනීය අභිවෘද්ධියට වගේම එක කෙනෙකුගේ සීල සමාධි ප්‍රඥා වර්ධනයට කෙලින්ම බලපාන බවයි මේ සම්ලකනවා කියන්නේ. ඒ නිසා අපිට එතනමුත් තියෙනවා විනය පැත්තට ලොකු වගකීමක් සම්‍යක් දෘෂ්ටිකයන්ගේ තියෙනවා. පාද වේවා පාද සාවේවා දුක්ඛ වේවා. ඒ දැනීම සම්බන්ධයෙන් තමයි විනය පිටකේ දේශනා තියෙන්නේ. ආනේ විනය පිටකේ එන්නා වූ ප්‍රශ්න උනාදී මේ සතිපට්ඨාන මේ සතිපට්ඨාන භාවනා කරන අයට ඉදීම විසදියා. මේ සතිපට්ඨාන පිළිබඳ අත්වෝ ගෞරවයේ ඒ භාවනා ක්‍රමයේ අත්‍යකී විදත භාවේ නිසා විසදෙන ස්වරූපයක්. ඒ නිසා යම් කෙනෙක් මේ සතිපට්ඨානයට ගෞරව කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම මේ විනයගත කරන ගෞරවයක් අපි ධර්ම විවරණයේදී ඉදිරියේදී මත වෙන මත වෙන අවස්ථාවල කොහොමද මේ පටිච්චයිතිකයෙන් අපේ ඉන්ද්‍ර සංවර ආදී සීල සංවරය ඇති කරලා දෙන්නේ කියන අපි ඉස්සරහින් සංඝාත කරගනි. නමුත් මෙතන මතක තියාගන්න ඕන නිසා ධර්ම විනය දෙකම ගත්තාම මේ සතිපට්ඨානයේ පිළිබඳව සුඛමේ වශයෙන් කදාරීම් චින්තාමේ වශයෙන් සංකවාදී කලකා බැලීම් භාවනාවකින් වැඩිම මේ සංඥාන් වහන්සේගේ අනුශාසනාවට ඕම සමීප ඉද ගැනීමක් මේ සතිපට්ඨාන ධර්මයේ තුනක් මේ මෑතක අපි දන්න අවුරුදු 30ක 40ක කාලේ ගත්තාම ඒක හොඳටම විස්තර කරේ සතිපට්ඨාන විපස්සනා භාවනාවක්. ඒකට ඇති වෙන්න කරුණු මේ මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන්. නමුත් කෙනෙකුට ඉතාමත්ම ආරක්ෂාකාරීව ඉදිරිපත් කරන්න පුළුවන් මේ සතිපට්ඨානෙ විපස්සනා විතරක්ේ සමතේට අපි ඈහෙන රුකුලක් ඈහෙන උපදේශ මාර්ග ආත්ම සමය සමත භාවනාවකින් ඥාන භාවනා දියුණු කරන අවශ්‍ය ඈනකද සංඛ්‍යාවක් කියනවා. ඊට පස්සේ මුළු සූත්‍රය වශයෙන් ගත්තාම එහෙම නැත්නම් සූත්‍රය අවසාන වෙන්නේ මේ විපස්සනා කොටසේ. ඒක හුදකෝ පේනවා අපි මේ තාමත් අධ්‍යයනා කරේ නැති මේ සතිපට්ඨාන ආංශක ගැන කතා කරනකොට විශේෂයෙන් මේ ආංශක කොටාවේ විපස්සනා හැකින් බලලා දේශනා කරන දෙයක් වගේ මොකද අපි අමතක කරන්න නරකයි මේ සතිපට්ඨානේ සෑහෙන කොටයක් සමත භාවනාවට අනුග්‍රහයක් ප්‍රතිචාරයි ඒක නිසා යම් භාවනා ක්‍රමයක් විපස්සනාය කියා ගන්නත් අපි විපස්සනා කරනවා කියන අදහස ඇත්තෝ බොහෝ විට මේ සතිපට්ඨානීය අනුව තමන්ගේ අත්විඳීම දෙන්න සතිපට්ඨාන රාමෝ තුල අතුලත සාකච්ඡා කරන්නට වෙන වීමේ ඒ තමයි භාවනා ක්‍රමයක ලොකු සමාධියේ ආරක්ෂාව සැලකනවා. යම් කිසි කෙනෙක් සමතය මුල් කරගෙන සමතයට මුල් තැන දීකර කටයුතු කරනකොට විවේචනය කරනවා ඕක සත්‍යයි. මෙන්න මේ කාරණාව තේරුම් අරගත්තාම අද උගදෙනෙක් කැමති වෙන්නේ මේ සතිපට්ඨාන භාවනා සමත විපස්සනා දෙකටම අනුග්‍රහ කරනවා කියලාද ඒකෙන් අර කලාව විවාදවල තියෙනවා අතවගේ කතාවන් කාරණා කීපයක් අවබෝධයක් මාර්ගයකට මානසිකවක් කරනවා ඒක සූත්‍රදී අපතන. කොහොම නමුත් සමතුලිතතාව දෙකටම උදව් කරනවා හෝ වේවා නැමතා නැත්නම් විපස්සනාවම කුළු ගන්නන දෙයක් හෝ වේවා සර්වචනාන්තිගේ පණිවිඩය සිදු කරනකොට සිදු කරන්න පුළුවන් එක් ආකාරයක් තමයි මේ සත්‍යෝපාධාරව ඒකත් උන්කාප්ප ධර්ම වල ආරම්භය. ඊවිසුම මේ සත්‍යකාර හතරයි මේ සතිපට්ඨාන හතර සම්පූර්ණ කිරීමෙන් අනිත් ඒවා ඉදීම සම්පූර්ණ වෙන බවට ඒ සර්වස දේශනාවල සඳහන්. ඒ නිසා මේක විවිධ පැති වලින් බලනකොට මූලික ප්‍රභාවය. ධර්මයේ මූලික ප්‍රභාවය. එයත්තාව සමතේත මූලික ප්‍රභාවය. විපස්සනාවට මූලික ප්‍රභාවය. විනයට මූලික ප්‍රභාවය. සර්වජේ සාසනයට මූලික ප්‍රභාවය. එහෙම නැත්නම් අදකාරේ පවතින ආ උදේවාද සාසනයේ මූලික ධර්මය. ප්‍රශ්න මේක අපිට සලහා දෙනවා මේ සඳහා ගන්න වෙලාව ඒ වගේම තමයි අපි ඉතින් කලින් උදාහරණ දේශනාවකට කරගත්ත වාගේ මේ සතිපට්ඨාන ධර්මය විමුක්තිය හොයාගෙන යන ගමනේ ආරම්භක ආධුනිකයට එළින්ම ගන්නදී කියලා කතා කරනවා ඒ වගේම දැන් මේ සම්මානීය පාණකින් බලනවා වාගේ දැනටමත් ඉදිරියා එහි මැද පන්තිය ගත කරන ඇත්තන්ට මේ සතිපට්ඨාන ධර්මීය උදෝපකාර කරනවා අර්ථාදී චුනාක්‍රයන් වහන්සේට ප්‍රතිපත්තාන බලය අති බලය ක්ෂීණස්සෝ බලයක් වගේ ඒ ක්ෂීණස්සෝ බල සූත්‍ර බලයි. ඒ තමයික මුලත් ප්‍රතිපත්තානේ නැදත් ප්‍රතිපත්තානේ අගත් ප්‍රතිපත්තානේ නිසා අපේ යෝගාවචර ජීවිතයේ ඒන් වෙන වෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන් අපි අතුරු කාලක සැලැස්ලා වෙනවා. ප්‍රතිපත්තානේට අමීප වෙන්න වෙන්න මේ කායන මාර්ගය අපිලා. ඒ නිසා කොච්චර මේක පිළිබඳව අපි දැනගෙන නැත්නම් දන්නවා කියලා හිතාගෙන හිටියා ඒක නැවත නැවත විග්‍රහ කිරීමක් කරක් පානවා ඒ වගේම තමයි නාහපු කෙනෙකුට මේව බොහොම ගැඹුරු ධර්ම ඒවා අපිට තේරෙන්නේ නැහැ කියලා ඇත්ත කර තාන්ට දාලා හිටිය අහගෙන ඉන්නකොට තේරෙනවා ඉන්න කුඹ භාවයක් ඇත්ත කරගන්නේ ආශ්චර්යයක් භාවයක් ආධිනිකංගන බව උත්තර ස්වරූපයක් මොනවත් එකට එක ඉතර ප්‍රදේශයක් උදල් ආයෝජනය කරොත් මෙතර ප්‍රදේශයක් ලාභ ලැබෙනවා කියලා යම් ව්‍යාපාරයක් කරනවා මේ වගේ තමයි යෝගාචර යම් ප්‍රදේශයක් තමගේ ශ්‍රද්ධාව දසුපට්ඨාන්ට ආයෝජනය කරොත් ඒ හා සමාන යම් ප්‍රදේශයක් තමගේ වීරිය මේ සතිපට්ඨානෙ සඳහා යොදනවන එතන ප්‍රමාණයට යම් ප්‍රමාණයක් සතිය යම් ප්‍රමාණයක් සමාධිය යම් ප්‍රමාණයක් ප්‍රඥාව යොදනවන ඒ ප්‍රදේශයක් ලබන ඒ මොකද ඒකත් চৈতසිකය ගැන කතා කරනකොට පස්සපක්ෂ ඒකත් කියනවා සත්‍ය පදක් පාණේ වශයෙන් පෙන්වන්නේ කාය ආදී සතර සතිපට්ඨාන පදක්ඛාන කියන පදක්ඛානේ වෙන්නේ අතියට පාදනම වෙන්නේ අතියට ආරම්භයේ මූලාශ්‍රය ප්‍රභවයේ වෙන්නේ සතිපට්ඨාන මුලින් මුලින් වරද්ද වරද්ද ආධිකයි කියලා හිතමින් හෝ අහන දැනගන්න බලා ගන්නා වූ සතිපට්ඨානෙමයි ආයදී සතිපට්ඨානෙමයි සතර දුරු වෙන්නා වූ සත්‍යයිසිකේත සුපතිසුත සතියට වෙනාගත හේතියා වූ සුපත්ථානෙත සුතවකාර. එනිසා සෙන්නේ යුත්තේ මේෂේ. එනිසා සතිපට්ඨානේ යෝගාවචරයාගේ ගෝතර භූමියව යම් වේලාවක යෝගාවචරයා ගෝතර භූමියෙන් මුදුරුමින් ඈතට ගියාන මේ විනිකාරයන් අක්කලං කරන තැනක ඉන්න දෙලෙකට වඳුරකට වෙන දේ වාගේ ඒ සීතාන්තරාවක් වෙන්නේ. අපේ දරියන්තරායක් වෙන්නේ කියලා. සමාධි ධර්ම වල විනාශයක් වෙන්නේ. දැන් විතරෝම අපි මේ අතිපට්ඨාන ශේත්‍රය තුල නම් හැදිරෙන්නේ අපිට තියෙනවා මේ ගොදුරු බිමේ ආරක්ෂා. එතන යෝගාවචරයට ගොදුරු බිම මේ සතර සතිපට්ඨාන. මේ ගොදුරු බිමෙන් තොර ඇතුණොත් ඒකට සර්වඥෝති භවත්‍යාත. අරහත් ආකාරයෙන් භවත්‍යාන්නේ ධර්මයේ ධර්ම ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. එතකොට අසරණ වෙනවා. ඒ දඩයක්කාරයෙන්ට ලක් වෙන්නා වූ වනසතුන් වාගේ වනසටපත් වෙනවා. එයාලා කුචි ලක්ෂණ උපමා කතාවක් කරලා තනහන්තේ මතක් කරලා දෙන තියෙනවා සූත්‍ර පිටකේ අන්තරයක කුචි ඒ සිරිලිය කුරුළු පැටියේ එක් පාරකම හදිසියේ ගසාගෙන යනවා පියාකුස්සෙක්යි. නැත්නම් කුරුළු ගොයෙක් ගහගෙන යනකොට මේ කුරුළු පැටියා දැන් අහුවෙලා ඈ ගන්න අනේ මං වාගේ මොහොත මිනිස්සේ කියාපු දේ අහලා මට ගොදුරු තැන මට සුදුසු තැන මම හිතනනම් මට මේ වනසට මමපත් වෙන්නේ නැහැ මම මේ මගේ ගොදුරු තැනින් පිට ගිය නිසායි මම මේ වනසටපත් උනේ මගේම දෝෂේ මගේම දෝෂේ මගේම දෝෂේ කියලා ඒ කුරුල්ලා තමාටම මේ අවලාදන ගා ගන්නකොට ඒ තාම මැරිලා නැති නිසා අවලාදන ගා ගන්නකොට අර කුරුල්ලෝ යනවා අම්ක හිතනවාද උඹට උඹේ ගොදුරු බිමේ හිටියට මගෙන් ආරක්ෂාවක් කියේ කියලා මම කොයි තැන හිටියත් අද මට ඒ මේ පියාකු ස්වභාවය නිසා කුතුහලයේ ශක්තිය නිසා මට ඕනම තැනක හිටියොත් අල්ලන්න පුළුවන් කියලා ආ පුළුවන් නම් කුරුතුරු කිමේ ඉඳලා රැකියන් කියලා අතහැරලා. ඒ කුරුතු පියා පැටියා දොතකාවේ කුරුතු පැටියා දන්න ඌක ගොතුරු කිම තමයි අලුතෙන් කාලා ගින්නකෝ කාලා කර්මඩ මතු කරලා තියෙන ඒ කැට කැට ගාලා නැති ඒ බිමේ හිටියානම් භූතයේ ගොදුරු බිම ඒ ව්‍යාකෘතිකෝ සතේ කෙනකොට වහාමර මාතු කරලා කියන රස්කඩයක් අතට දින්ගා ගත්තාම ඌට ආරක්ෂාව ගන්නවා. ඌ නිසා පොදු අතාරු ගම වහාම ගිහිලා ඒ තමන්ගේ ගොදුරු බිමේ වහලා ඉතන තියෙන පණුව අහුලන්න කාලා ජීවත් වෙනවා. ජීවත් වෙනකොට අර කුරුගෝයා යාකුසකින් කතා බලාගෙන ඉඳලා හරියටම ඊයක වේගෙන් එනවා අර කුංචි කුරුල්ලා අල්ලගන්න. අල්ලන කල්ලානේ එනකොටම අර කුරුළු පැටිය ළඟ තියෙන පක්කටයක් අත දෙයින් යනවා. දියාගෝස්සය වෙන්න අර පක්කන් ගෑපිලා තුවාල වෙලා ඇදලා. එතනදී ඒ සර්වඥාන්සේ පෙන්වා දෙන්නේ මේ ලෝක අන්තිම විසමයි. මේ ලෝකේ අන්තිම විවිධයි. මේ කොහොම විසසයිටයි. ඒ විසසහිත මාර්ගයේ මේ නියම මාර්ගය හොයාගෙන යන ඊගන්ත ඊට සංවරයෙන් යුක්ත වූ යෝගාවචරයට ඡන්ද පරිසකමකින් කොපමාරුයි කියයි. එදා ධර්මචර්යනාගේ හරියට කීකියක් සමාන්ගේ බැටවුන්ට කපුවත් ආරක්ෂාව කළා දෙන වගේ උතුරු බිම ලකුණු කරලා තියෙනවා. මෙන්න මේ උතුරු බිමේ හැදෙන්නේ හැදෙන්නොත් මම වගේ. ඔබලාට ධර්ම ආරක්ෂාව කළා. යම් හේකින් විවක්කාරදාහක් නිසා හෝ කෙලස් වේගයක් නිසා හෝ අසක් රූප සේවනයක් නිසා හෝ වෙන මොන හරි හේතුවක් නිසා ඔබලායේ ගෝතුරු බීමෙන් ඈතට ගියොත් ඒ කාන්ත වරකටපත් වීමක් සිදු වෙන්න පුළුවන් එතකොට අර ඒ කායන මාර්ගය හෝ ඒ විමුක්ති මාර්ගයෙන් ගැලවෙනවා ඒ නිසා නිතරම ගෝතුරු බීමේ හිත පවත් ගන්න පුළුවන් නම් යෝගාචර ධර්මාර්ථතාවය ඒ නිසා භාවනා කරන මැද යෝග ජීවිතයේ මැද ගත කරන අත්ොත් නිතර මතක් කර ගන්න ඕනේ මගේ මේ හිත හෝ වේවා වචනය හෝ වේවා ක්‍රියාව හෝ වේවා මේ සතර සතිපට්ඨානය කියන යුතුය මේ විතර හැසිරෙනවා දැන් මම මේ භාවනාවට එන්න නැත්තම් සීලයක් සමාදන් වෙන්න දෘෂ්ටි ඍජු කර ගන්න කලින් මගේ හැසිරීම මොන මොන විදිහේ විසම වුණාද දැන් ඒකේ යම් කිසි විදිහක මේ වාගේ සංවරයක් තියෙනවා තව මේ තුල සංවර කරගෙන තවත් ඒකේ ඉන්ද්‍රයන් සංවර කරගෙන ආචාර ගෝචර සම්පන්නව ගත කරන්න කොච්චරක් වගේ ඉඩ තියෙනවා කියලා දැනගන්න විතර මේ සතිපට්ඨානය අවශ්‍යයි. අන්තිම වශයෙන් කියනවා අපි අර කලින් මතක් කරගත්තා වගේ සීනාශ්‍රයයන් වහන්සේ නමක් උනත් නිතරම සතිපට්ඨානය තමයි කියන්නේ. මුතු වෙලා ආනාපාන වැඩි වෙන්නේ. මුතු වෙලා ආනාපාන වඩලා. මුතු වෙලා මේ සරුවචන් වහන්සේ මේ සතර සංකල්පයෙන් ඈතට ගියේ නැහැ. ඒ අනුරුත් මහ රහතන් වහන්සේ හොඳටම අතනීප වෙලා ලෙඩ වෙලා ඉන්න වෙලාවක එකම જાතියේ එකම පාටි වංශයේමනේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මෙච්චර අධික වේදනාවගෙන දෙන වේදනට්ට ස්වරූපයෙන් ගත කරද්දි කොහොමද මේ ප්‍රසන්න මූලකී යුක්තව ප්‍රසන්න වචන වලින් යුක්තව ප්‍රසන්න ඉරියව් පවත්වන්නේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා ආනන්දේ මම එන ඕනම අරමුණක් මේ හතර හතර හසුකතාවයට දාලා බලන්න. හතර සතිපට්ඨාන දාලා බලනකොට මට මේක බොහෝම ඉක්මනට ධාතු වශයෙන් හෝ පරමාර්ථ වශයෙන් වැටහෙන ගතට පස්සේ මේ වේදනාව හෝ වේවා චිත්ත ධර්ම හෝ වේවා ධර්මානුපස්සනාවෙන් කැටකොට හෝවා මම නෙවෙයි මගේ නෙවෙයි ධාතු මතයි ශූන්‍යයි කියනක මට බොහෝම ඉක්මනට පහදා දෙන නිසා මගේ වර්තමාන ඉරියව්වට මේ එන බාධාවෙන් බලපෑමක් නැහැ. ඒ වගේම වෙනන්ද ස්වාමීන් වහන්සේ ඒ සර්වඥාන්සේ විදියට කතා කරන්න සිද්ධ වුණානේ මේ ඒ තව තාවසකින් නැත්නම් තව පාරුවක් තමයි වුණානේ විවාහ ජීවිතයක සම්බන්ධ වෙනවා යුවරජ සංසුවක් ලැබෙනවා නවගේකට පිවිසුමක් ඇති කරගන්නවා මෙන්න මේ මංගල සුභ අවස්ථා වළක්වලා සර්වඥාන්සේ සාසනගත කිව්වා ඒ සාසනගත කරලා අවසාන පිළිලෝකෙට ගෙනියලා ඒ නැති වුණා වූ ජනපද කල්යාණී වෙනුවට දිව්‍යාංගනාවක් පොරොන්දු වෙලා මේ භාවනා කරනවා. අන්තිමේ ස්වාමීන් වහන්සේ උතුමාකාර විදියට ඉන්දිය සංවරය පිළිබඳ හැකියාවන් අනිත් සම්පත්ම කාර්යවලට ඉක්මවලා ජනපත්යකට පත් වෙන පස්සේ දවසක අරුවත් වහන්සේ මේ ආනන්ද ස්වාමී නන්ද ස්වාමීන් වහන්සේ ගැන ගුණ කථනයක් කරනවා නන්ද ස්වාමීන් වහන්සේ යම් වෙලාවක දැන් මම උතුරු දිශ බලමි කියලා දැනගන්නවා නම් උන්වහන්සේ කල්ැතුම සතිය පිහිටවා ගන්නවයි කියලා උතුරු දිශාවෙන් ඉන්නා වූ රාග අරමුණු මගේ හිත මහමක් කෙලසාවා. උතුරු දිශාව දිහා මම බලන්න හදන්නේ එයින් දෙන්නා වූ ද්වේෂ අරමුණකින් මගේ හිත මහමක් කෙලසාවා. උතුරු දිශාවේ ඇත්තා වූ මේ මත් කරන මෝහ කරන අන්ධකාර කරන අවිද්‍යාව ස්වභාවයේ මගේ හිත මහමක් කෙලසාවා කියලා හිත කලින්ම ප්‍රතිශක්ති කරගෙන සතියෙන් ආජ්‍ය කරගෙන එහෙම නැත්නම් සතිය කියන පාළිය විතරහට යොදවලාලු උතුරු දිශාව බලන්න. දකුණු දිශාව බලන්න නම් දකුණු දිශාව බලන්න කලින් ඊට අර විදිහට මේ කියන දැන් කාලේ අර පොඩිය තියෙන දිශාවට යන්න ඉස්සලා පොඩිය එන්න තක් ලබාගෙන. ඒ වාගේ ශරීරයේ ප්‍රතිශක්ති කරනවා. ඉන්නත් කරනවා. ඉන්නත් කරවන්නේ කොහොමද? ඒ සතර සතිපට්ඨානය කියන ක්‍රමයෙන් තමයි. හැම වෙලාවෙම සතිය ඉස්සර කරගෙන තමයි. ඒ නිසා ගෝචර භූමිය ආධුනික යෝගාවචරයට ඒ නන්ද ආනන්ද නන්ද ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වාගේ කෙලකන්නේ උත්තරයන් වහන්සේලා දීලා තියෙන නිදර්ශන තමයි අර. නමුත් අපි සතිපට්ඨානේ ආරම්භ කරන්නේ සතිපට්ඨාන ධර්මයේට සතිපට්ඨාන විපස්සනාවට නැත්නම් සතිපට්ඨාන භාවනාවට වැස ගන්න හදන යෝගාවතරේ පුත මේ වගේ දේවල් පේන්නේ අන්තිම කෝටිපතියෙක් වගේ ඕනක් කෙනෙක්ගේ වැඩ අපි මේ දුයිසුවක් පතේ නැතු ඉන්න දුප්පත් කෙනෙක් වගේ අපි කොහොමද මෙහෙම කරන්නේ කියලා. මේ දෙක අතර විශාල වෙනසක් තියෙනවා. අතිපට්ඨානතාව පටන් ගන්න නැති කෙනා සතිපට්ඨාන ආරමුණු ගන්න හැටි සතිපට්ඨානයේ කෙලකමිනු උත්තරයන් වහන්සේලා සතිපට්ඨානයේ දිසා විහාවෙන් වැඩ අරගෙන කරන ප්‍රකාශය. ඒ නිසා ඒක එක සුඛාසාත්මක භාවයක් එනතන් එක ඉක්මනා භාවයකින් කියනවා නම් ආධුනික යෝගාවචරයට ලෝකෙම කරදරයක් තමන් ගන්න ආනාපානේ හෝ ඉන්දීම හැකලියෙන් හෝ වෙන ධාතුමනස් කාර්යයක් හෝ ඒ උන්චි එක්කම එක අරමුණ විතරමයි හසුපත්තානේ වගේ තියෙන්නේ. ඒයින් පිට එන සත්‍යයක් කාදාවක් වගේ තියෙන්නේ. ඒයින් පිට දැනෙන වේදනාවක් කාදාවක් වගේ තියෙන්නේ. එයින් පිට හිතන ඉතිවිල්ල බාධාවක් වශයෙන් පේනවා. ඒ නිසා මුලින් මේ සතිපට්ඨානෙ වෙන් කරගන්නට, කොන් කරගන්නට, කොටු කරගන්නට, ඒක හිත නිමග්න කරවන්නට, පස්සව ගන්නට යෝගාවචරයට හරියට මොහොත මැද තියෙන දූපතකට හතර වටෙන් රැල්ලෙන් යට කර ගන්න හදනවා වගේ ඉතාම සාමාන්‍ය මැද කොටස නිවිල පවත්වා. ඒ නිසා ආධුනික යෝගාවචරයේ මුල කර්මස්ථානයක් දීලා අපි දවසකට දෙකකට පස්සේ හෝ පැයකට දෙකකට පස්සේ හෝ මේ යෝගාවචරයෙන් ප්‍රශ්නයක් කළොත් ඔබ ගත්තා වූ මූල කර්මස්ථානයේ කොපමණ වෙලාවක් හිත පවත්වාගෙන යන්න පුළුවන් වුණාද කියලා මේ යෝගාවචර සමාහට බොහොම ඉස්සාවංගක් තියෙනවා කියලා මේ විනාඩියක්. එක දෙතරයක් පෑමට ආනාපාන එක දිගට බලගෙන යන්න. ඉන්දීම ඇක්ලින් එක දිගට අල්ලන්න බෑ. ආත්මෝචි කරන්න බෑ. අනිකාරේ පවත්වන්න බෑ. මොකද මේ විවිධ විෂම කිලේ ධර්ම වලින් හිත යටපත් ඒක නිසා සතිපට්ඨාන භාවනාව අමාරුයි. සතිපට්ඨාන භාවනාව දුෂ්කරයි. ඒ මොකද ආත්මකම තියෙන්නේ මේ චිත්තෝපක්ෂේෂ. ඊවරණ ධර්ම පඤ්ඤාය දුබ්බලී කරන දේවල්. ආන්නේ නිසා ඒ ඔක්කොම සතිපට්ඨානෙන් බැහැර. ඒ නිසා සතිපට්ඨාන භාවනාව දුෂ්කරයි. නමුත් මේ යෝගාවචරය එක හිතමු තවත් හතක් එක දිගට භාවනා කළා නම් මේ කර්මස්ථාන සුද්ධ කිරීම නැත්නම් ධර්ම සාකච්ඡා මාර්ගයෙන් ගුරුවරයා ටිකෙන් ටික ටිකෙන් ටික මත කරලා දෙනවා පිවිසුම වාදලි. අතිපතාණිට ඇතුල් වෙන දොරටුව වශයෙන් ආනාපානෙ ඇතුල් වුණාට මේ ආනාපානය දිගේ කරගෙන යනකොට විශේෂයෙන්ම අපි විපස්සනා යෝගාවචරයේ පැත්තෙන් බැලුවොත් ඒකට මතුවෙන්නා වූ ඒකට හරස් කපන්නා වූ ඒක යටපත් කරමින් මතුවෙන්නා වූ ඕනෙම ආරමුණක් තෝරන්නේ බේරන්නේ නැති වුණාට බාධාවක් වශයෙන් තරකංක එකක්. මේක තවත් දෙතිය අරමුණක් වශයෙන් හොඳට හඳුනා ගන්න. කාඩ බදා ගන්න යන්නත් එපා. එනවා කියන ගැටෙන් යන්නත් එපා. ඒ මොකද සතිපට්ඨාන පිරිමු වීගෙන යනකොට ආනාපානිය වගේ බිම්බි මැකිලි වගේ එක පොඩි පිළිසුමකින් ගියාට මේ සතිය තහවුරු වෙනකොට ඉතිර වෙනකොට සුපතිත්ත වෙනකොට ඒකේ විවිධාංගීකරණ එහෙම නැත්නම් විවිධ සේවාවන් පටන් ගන්නවා. පටන් අර ගන්නකොට මේ විවිධාංගීකරණයට විවිධ සේවාවල් වලට අර හිතිවිලි ආහාර. සත්‍ය ආහාර, වේදනා ආහාර. ඒක මේ කාලේ වෙනකොට ධර්ම කාරණා මතු කරලා දෙන තවත් දොරටු බවට පත් වෙනවා. ඊට දැන් මේක බාධාක් විදිහට ගන්නත් එපා. ලාභයක් විදිහට ගන්නත් එපා. කරුණාර්මෝකේ ගන්න. නැති හැම වෙලාවෙදිම ආනාපානිය හෝ මූල කර්මස්ථානය දෙන්නත් නිදි පැකිලිමකෝ කරගෙන යන්නේ කියලා උත්තරලා දෙනකොට යෝගාවචරය අරමුණ අරමුණ වෙන වෙන වශයෙන් අඳුනා ගැනීමේ මෙනෙහි කිරීමේ ක්‍රමේ මනිකාර ක්‍රමේ පුරුදු වේගන පුරුදු වේගන යනකොට ආවුදේට අත කර්මණීය වෙනකොට යන්ත්‍රයේද මිනිස්සේ අපුරුදු වේගන යනකොට මේ යන්ත්‍රයේ වේගය කාර්යයෙන් භාව වැඩි වෙනවනේ ඒ ආවුදේ හසුර වීමේ විවිධාකාර දේවල් වලට කරන්න පුළුවන් ගැටයක් වෙන ආනියෝගේ තමයි යෝගාවචරයට ඒ ආනාපානිය හෝ තමයි මූල කර්මස්ථානේ වඩති එන බාහිර අරමුණු ඉස්සර තරම් අවුල් කරන සුළු ඊඩා කරන සුළු ගතියක් නෑ ඒ අරමුණු අරමුණු වශයෙන් පවත්වාගෙන යන්න පුළුවන් යම් විදියකට විපස්සනා භාවනාවේ යෝගාවචරය සුද්ධ විපස්සනා වැඩුවත් චින්ත සමාධියටපත් වුණා කියලා කියන්නේ අපි වෙන මත වෙන ඕනේ අරමුණක් එක්ක ඌරට ගොනු දෙලා ඉන්න පුළුවන් පස්සක් මේ වෙනකොට ඒ සතිය අර ක්ෂණ වශයෙන් උදව්පකාර කරන්නා වූ ඒක සමාධියේ ආධාර ඇතුව අඛණ්ඩ භාවයකට වත් මේ අඛණ්ඩ භාවයට වීම සඳහා අපි ඉනිමගක් වාතේ දොරටුවක් වාතේ නිතර භාවිතා කරන දේ වශයෙන් ගන්නේ මූල කර්මස්ථාන. නමුත් මෙතෙන් එනකොට විචෙන්ක සමාධිය හොඳට උද දීලා මේ මූල කර්මස්ථානයේ හිත පවතිනවා කවදිකි සත්‍යයකට ඇවිල්ලා යනවා වේදනාවකට ඇවිල්ලා යනවා එහෙනම් පැහිතිවිලකට ඇවිල්ලා යනවා පිටිවිලි ගියාට පස්සේ හිත ඉබේ ඉමුණු මූල කර්මස්ථානට බොහෝ එනවා බොහොම කීකක් සත්‍යයක් ඇහුවා සමහර විකට සාත්‍රි සත්‍යයක් වූ සත්‍යයක් ආදී වශයෙන් ටිකක් මාස්තර ගති තියෙන නමුත් වහාම ආරම්භ මත ඉතියන්ට ඕනේ කියලා ලෝකාවට යෙදුනොත් යෙදුනොත් යොදා ගන්න කක්කමක් වුණොත් තමයි මේ මානසික තැන ඉඳලා භාවනා යනවා කියලා ඒකට බය ආරවන්න. අතිපතාන පටන් ගන්නෙත් මේ එකක් අල්ලලා දුන්නට ඉස්සරහට සතිය දියුණු මේක එනකොට අනෙකුත් ඉන්දිය ධර්ම වැඩි වෙන එනකොට ඒක ඕනෙම අරමුණක් ආහාර කර ගන්න පුළුවන් ශක්තියක්. මේක කිහිල්ලා ඒ හිත පාතියෙන් ආතිය වෙනකොට ඕනෙම අරමුණක සමරපපත් වෙනවා. ඈම අරමුණකින් සමාන රසයක් ඇති කරනවා. ඒක ඈම ලක්ෂණයක් කර්මයක් වෙන්න පුළුවන්. දකින්න අරමුණක් වෙන්න පුළුවන්. කාණ්ඩ සුගඳ වර්ණ අරමුණක් වෙන්න පුළුවන්. ජීවේ රස වර්ණ අරමුණක් වෙන්න පුළුවන්. කයින් පාද ලබන අරමුණක් වෙන්න පුළුවන්. උන්ට හිතට හිතවිලක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම මේ එක එක තනින් මතුවෙන සියුබුලුවා. අපි නිතරම කයින් ඉන්නා වූ ආයෝපකක දාවේ මතු කරන්නා වූ දේ මූලස්ථානයේ කියලා කටයුතු කරාට අනිකු සෑම දේවලු සිටුවේදී මේකත් දැක ගන්න පුළුවන් තත්ත්වයක්. මේ අරෝපාලෙත් මේ தත්ත්වය දන්නේ නැතුව අපත් කරගෙන යමක් තියා අහගෙන බලාගෙන ඉන්න මිනිසෙක් උපඥානේ ආමා නොකරන මිනිසෙකුගේ රූපය දැක්කොත් මේ මිනිස්යාගේ ස්වභාවය මනුස්ස ස්වරූපෙ තිබුණාට මේ මිනිස්යා බලන්නේ විතර. මේ මිනිස්යා තුළ ආරම්භයක් නැහැ. මේ මිනිස්යා තුළ වෙන දේවල් පහක ලබන්නේක් නැහැ. ඒ මනුස්සයා තුළ රස බලන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ. අර බලාගෙන කටක් කරන බලාගෙන ඉන්න මනුස්සයෙක් විතරයි අර ඉන්දිය ධර්ම වලින් අයින් එකයි කරලා. එක්ක මම කරන්නේ මනෝ මනසයත් එක්ක අයින් දෙකක් කරේ. අනිත් ඔක්කොම අපේ. ඊගා චිත්තක්ෂණය අහන්නේ කාඩ ප්‍රශ්න. එතකොට කන විතරමයි වැඩ කරන්නේ. ඇහෙන් ආවට අරමුණක් අන්ද කෙනෙක් වාගේ, අයින් අරමුණ ආවට ඒක අන්ද කෙනෙක් වාගේ, නාසයෙන් අරමුණ ආවට ඒක කටුට හොඳ තේරෙන්නේ නැති කෙනෙක් වගේ ඉතින් ආවට කප්ප තේරෙන්නේ නැති කෙනෙක් වගේ ඇහිම තමයි කියන්නේ. සංකල්පයක් මේ තේ ඔක්කියා වැඩ පිළිවෙල බලනකොට වැඩ පිළිවෙලෙන් පහෙන් එකක් වැඩ හිතක්. මෙන්න මේ විදිහට ඉන්ද්‍රයන් ඉන්ද්‍රයා චක්කු ඉන්ද්‍රිය දෝත ඉන්ද්‍රිය කියන එකින් එකට එකින් එකට පැන පැන යන වේගය දිහා බලනකොට හරියට වෙසක් එකට මුද්‍රස් කරනකොට මුද්‍රස් මාලාව වෙනුවට මේකේ තියෙන එක වෙලාවට මුද්‍රස් මාලාවෙන් වලින් පයින් එකයි අර එකයි පස්සෙ. නොකත් කියන වේගය නිසා කැරකෙන විදිහට පොඩ්ඩක් කාලාවක් තියෙනවා. ඒකේ විවිධ සාකච්ඡාවලු අපි උතරේ දෙහිතේ දාගෙන ඉංග්‍රීසියෙන් බලන්න. රාජකාර්ය දෙහිතේ දාගෙන ආනාපානෙ බලන්න. බලන ඉන්නකොට මොනක් කියනවා ඉන්නා අයි මුස්කොටක් වැඩක් කරගන්න. මේ සත්‍යයක් කියන මං කියන දේ තාන්න. ඒක නාසය කියන නෑ සෝලකුත් කියන මං කියන දේ තාන්න මගේ මුත් වැඩක් ගන්න. ඇහැවිලා කියනවා මට ඇස් දෙක අරගෙන තුනට හිතට චිත්ත රූප පේනවා ඒව ගැන පොඩ්ඩක් දෙන්න. කය කියනවා මෙහෙම විචේක පැතුලින් ආරාධනා කරනවා මේ හැම ආයතනයක්ම තමන්ගේ බඩුව විතුනා ගන්න වෙන විදිහපාත් කරනවා. කුචිවාසනේ දාන්න මේ ඔක්කොම තන්තනිය ජීවත් වෙන උත්සාහ කරන ආයතන ඔබ සර්වඥ වහන්සේ ආධුනිකයන් දීලා තියෙන උපදේශය තමයි උපේසිතයි. කොරෝසු තනි, සහසු තනි පටන්. නමුත් ඒකේ සාහස් කරන්නේ අනෙක් හැම ආයතනයක්ම අප්‍රිය කරලා අන්තභාග කරලා මේක රජ කරවන්න හදනවා කියනවා. මේ කාරණාව මේ තරමට තේරෙන්නේ ප්‍රතිපත්තන ධර්ම භාවනා කරපු කෙනෙකුට මේ සූත්‍ර සත්‍යයනාවෙන් නම් මෙතෙට ගියේ තමයි. ඉන්ට ආධුනිකයන් සතුටටානේ කියලා කියන්නේ ඉතිරි සුරක් වගේ එක හැරෙල එක කුංචුක් අපිට. භාවිත මඟට කිචිනාස වෙනවා හදන මුළු ලෝකෙම තියෙන ලොකු දෙයක්. එතයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මුළු ලෝකයේ ඕනෑම අරමුණක් මොකද අපිට කතාන්දා. බලන්න කොච්චරක් හිත වැඩිලා කියන්නේ. හරි ටිකක් ටිකක් වාගේ පටන් ගත්ත මාස්කාංගය හැපෙන තැන. එනතම් උතරයේ ලාංඡනය ගත්තට ඒක වැඩිගෙන වැඩිගෙන වැඩිගෙන යනකොට අවසානයේ සම්පූර්ණ මුළු ලෝකෙම අල්ලනවා. අද සර්වඥ මාතේ මේ සක්වල ඉක්කොල ගිහිල්ලා සම්පූර්ණ අලමාතිකව මේ මට නොපෙනෙන දෙයක් සත්පතට අහුවෙන දෙයක් අහුවෙන්නේ නැති දෙයක් අහුවෙන දෙයක් නැහැ අහුවෙන්නේ නැති දෙයක් කලම නැහැ ඕනම දෙයක් මට අතරගත්ත මේ විදිහට පරිදි සාහිත්‍ය සංඥාසිත ධම්මදිව තලයේ තියෙන අවිඥානික අවිඥානික සෑම සියලු දෙයක් ඒ තමයි හන්සේගේ මේ සතිපට්ඨාන ඥානෙ ලක් කරගන්න පුළුවන් ඒක හරහා පේන පණිවිඩයක් වාගේ වීදුවක් ආයෝනස්කේ අනිකුත් ශ්‍රාවකයන් වහන්සේලාට ඒ තම තමන්ගේ ප්‍රවේද ප්‍රවේද හැටියට ඒ විවිධ දක්න ස්වරූපේ කියනවා. ඒ නිසා මේ සත්‍යං අභිඤ්ඤයං සත්‍යං පරිඤ්ඤයං කියලා මේ අභිඤ්ඤය පරිඤ්ඤය සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. සම්මෙන්නාගේ සත්‍ය සත්‍යවාදී. ආය මනුෂ්‍ය හිතකට මුදු හිතකට හිතා ගන්න පුළුවන් මුළු ශේෂ්ත්‍රේ පුරාම තියෙන දේවල් මේ අපි පක්කාන ගලට යට. පරිපූර්ණ ස්වාමීන් වහන්සේ ධම්මදිව කලේ යට කරා. අනිත් එක්කත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණය ඒ ප්‍රදේශය අරගන්න. ඒ ප්‍රදේශය මතුවලා එන හරිය තමයි ප්‍රදේශය වෙන්නේ. ආධුනික යෝගාවචරයට මතුවලා එන දේවල් ඉතාම ප්‍රකටයි. යථාපාකතං විපස්සනා විනිවේෂෝ යමක් ප්‍රකටද එතන විපස්සනාට බසගන්නේ. ඒ ප්‍රකටදී තෝරන ගුරුවරයා නෙවෙයි. එනතේ ආධුනික යෝගාවචරයාගේ මූල ධර්ම දනවන්නේ. උස්ම ටිකක් අරගෙන. මේ හුස්ම වඩා හොඳට හැකෙන තැන අරගෙන එතන තමයි හිටින්නේ. මේ සංගුතරයේ පින්වීම ඇකලින් බලලා ඒ පින්වීම ඇකලින් තාම ප්‍රකට තමයි හිත පිටවා. නමුත් අදහස් කරන්න කන්නේ පින්වීම ඇකලින් භාවනා කරන්න හදන අර පසුකාලේ චෝදනාවක් කරුවේ මේ නාදී මණ්ඩල භාවනා ආදී වශයෙන් කුසල විසුළු වතර කියන එක ඒකත් යන්න. ඒ පිවිසුම මේ පිවිසුමෙන් ඇතුළු වුණාට සතර සතිපට්ඨාන හිත පිට වෙලා යනකොට මේ එක එකන එක එකන විදිහට අවබෝධ කරගන්න. ඒ නිසා මේක අවබෝධය මේ සතිපට්ඨාන භාවනාවේ කරන්න හදන වැඩි මොකක්ද කියලා අවබෝධ කරගන්න නම් සුත්තමේ ඥානය අවශ්‍ය බව හැබෑව. නමුත් මේ සුත්තමේ ඥාන ආධුනික මට්ටමේ නම් ප්‍රමාණවත් නෑ. ඊට වඩා යම් ප්‍රමාණයක බෞද්ධ භාවයක් ගුරු ඇසුරක් අත්‍යවශ්‍යයි. ඒක නිසා මේ සතිපට්ඨාන සූත්‍ර අසුවාව විශේෂයක් කරලා පෙන්නනවා මේක දේශනා කරේ පුරුරක්. උසුරු පුරුරක් මේ පිළිගනි වාසී මිනිස්සු ඇවිල්ලා නතර වෙච්ච ප්‍රදේශය තමයි කුරු රට වශයෙන් පෙන්වන්නේ දැනට නම් ඒක රාජධානියක් වඩපත් වෙලා තියෙන ඉන්දියාවේ අතනොට බාටපත් වෙලා තියෙන ඒ කාලේ තීන කෝපන සමයේ භග තීන කෝපන සමයේ භගවා කුරුණං කුරුසු විහෙරති සම්මාස ධම්ම නාම නිගමෝ සම්මාස ධම්ම කියන එක නියංගම ඒ කියන්නේ ගමක් නගරයක් අතරමැද තිබුණු තැන එතන තියෙන වෙනස තමයි බොහෝ විට මාර්ග සංදී ඉක්මනදී හමු වෙනවා. මිනිස්සු ඇවිල්ලා බඩු විකුණන්නයි බඩු ගෙනියන්නයි ඒකතු වෙන කල්පිලවල් කියනවා. පානාය පොළවල් කියනවා වතුර පහසුකම් දෙන්න. ඒක අහල පහල දින ගන්න කතාවට ඇත්තෝ සුමානකට හරයක් හෝ Tamange කොයිකලේ අතිරික්තයක් හිටින්න අරගෙන ඇවිල්ලා විකුණලා අවශ්‍ය කදිට අවස්ථන ලුණුමිරිස් ටික මෙතනින් අරගෙන යන කල්පිල ස්වරූපයක් විතර තියෙන මේ කම්මාත් ධම්ම කියන එක මේ ඔතන ජල පහසුකම්. නමුත් නගරයක තරම් පාස්කම් තිබිලා නැහැ. සර්වඥ වහන්සේ කාර්කාවක් අවස්ථාවක මහා සංඝ ඉවරාගෙන මේ අතල තිබුණු පොඩි පණ කණ්ඩේක නැත්නම් පුංචි ආරෝධක කාර්යගත කළා. මේක දිල්ලි නගරයේ තියෙන ප්‍රදේශයක් වශයෙන් හඳුනාගෙන තියෙනවා. ඔය සම්බුදිය නැත්තන්ට ඒ මතක් කෙරුවොත් හුඟක් වෙලාවට ඒ තමන් උපදේශක වුණ දෙයක්. ඒක පන්තවුන් කියලා තමයි දැනට වෙන් කරලා තියෙන්නේ ගාන්ධි කුමාරගේ නීරුතු මාගේ සාහිත්‍ය කාලේ ඒක පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති විදිහට බොහොම වටිනා කල්පතාවයක් ගත කරලා බොහෝම සුන්දර තැනක් නමුත් අභාග්‍යයකට වගේ දැනට නගරයේ කුණු කෙනා තාන්නේ ඒ ඒ ස්ථානෙට පිවිසෙන දොරටුවේ අනිත් ඇත්තොත් අතල පහ කරන්න ඒ ස්ථානයට පාවිච්චි කරනවා. නමුත් අද වෙනකොට ඒක රාජධානිය කොටසක් වඩපත් වෙලා තියෙනවා. එන්නේ කුරු කියන නිකම රාජවචනාසේ තෝරාගත්තේ මේ ධර්ම කාරණා පිළිබඳව ඥානවන්ත ඒ සුසප්පායාහාර සප්පායාදී කලබල වලින්තර හොඳට සෞභාග්‍යවත් ප්‍රදේශයක් මේ ප්‍රදේශයේ පිළිතුර මිනිස්සු අතර කලා විවාද නැහැ වෙන කාටවත් තේරුම් ගන්න පුළුවන්. ඒක ප්‍රතිපත්තාණය කරනකොට භාවනා කරනකොට පොදුවේ දෙන්න පුළුවන් උපදේශයක් තමයි මේ පුද්ගලයා තුළ සෑහෙන ධර්මඥානයක් අවශ්‍යයි. ඒ තිබුණත් හැම වෙලාවෙම බුදු ඇසුරක් පවත්වා. බුදු ඇසුරක් පැවැත්ීමේදී මේ යෝගාවචරය ආගේ කියන ධර්ම ඥානීය අඩුපාඩුකම් ඒවතුම භාවනා කරගෙන යනකොට ඔය පොත්වල නැති සම්මතයේ ඊවිලා නැති නානාත්‍ර අතුරු පාරවල් අතුරු ආන්තරම් අතු වෙනකොට ඒවා බේරලා තෝරලා දෙන්න බුදු ඇසුරක් පවත්වා. ඒ නිසා ඒ අර ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ සඳහන් කළා ඉතාමත් නැහැ බුද්ධ ශාසනයට ආව මේ පරල් බව බුද්ධ ශාසනයට ආව කොයි දෙයකට ගැළපෙන්න සුළුම් බව විඳහා දක්වමින් උන්වහන්සේ සඳහන් කළා මම පිටරටකට ගිහිල්ලා බෞද්ධයන් අතර ධර්ම සාකච්ඡා කරනකොට කවදාකවත් මම මේ බුද්ධ නියෝජිතෙක් වශයෙන් මම ඉදිරිපත් වෙන්නේ නැත මම සංඝ නියෝජිතෙක් වශයෙන් ඉදිරිපත් වෙන්නේ නැත මම ඉදිරිපත් වෙන ධර්ම නියෝජිතෙක් ඒ නිසා සතිපට්ඨානේ මට උගන්වන ගුරුවරයාට මම වඳින්න ඕනේ බුදුහාමුදුරන් වඳින්න ඕනේ කියලා කිව්වා නම් අනිකුත් හැම ආගමක කෙනෙකුට මේක හරි කාල ප්‍රශ්නයක්. මුංගු ආගමේ බුද්ධ ආගමේ විතරමයි බුද්ධලාභී වන්නේ. කුමකරු, සිල්කරු, නැත්තම් වැඳලා අභිවාදන කීරිත ආදි වශයෙන් ඒ උතුමන් වහන්සේලාගෙන් ආශිර්වාද ලබා ගත්තොත් ආයි වගතක් වල වැඩිනවා කියන පිළිගන්නේ හින්දු ආගමේ බුද්ධ ආගමේ පමණයි. අනිකුත් ආගම් වල ඒ විශිෂ්ටත්වයේ පවතින සතබලධාරී දෙවියන් වහන්සේ තුල පමණයි. ඊශ්වර තුල තියෙනවා බ්‍රහ්ම තුල තියෙනවා විෂ්ණු තුල තියෙනවා එහෙම නැත්නම් අල්ලාහ් තුල තියෙනවා අවරමදාහ් තුල තියෙනවා අරෝමදාහරි දෙවියන් වහන්සේ තුල තියෙනවා මේ කෙනෙකුට ඇර මේ සෙලෙක්ට් කෙනෙකුට වැන්දොත් එහෙම ඒක ඒ කාන්තේම දෙවියන් වහන්සේට කරපු විග්‍රහයක් කරනෝ බැලි යුත්තේ එහෙම මේ ලෝකේ කවුරක් නැත්නම් වැන්දොත් සම්දාමී කියන තැන් වල සම්දාවේ ඉහළ නිල කරන්ට්යක් තියෙන කෙනෙක් තුල ඉස්සරහ පිට පහළ නිලයක් ඇති කෙනෙකුට ආචාර පැවැත්වුවොත් අර ආචාරයේ දක්වපු සොල්දාදුවට තනුවක්. ඒ මොකද ඒ තුලින් අර ඉහළ නිලයට විග්‍රහ කරා. ඒ නිසා අනිකුත් ආගම් කෙනෙකුට කිව්වොත් අපි මේ හදිපටාන ගන්න නැහැ ඔක්කොම එකතු කරලා දැන් බුද්ධ වන්දනා කරමු කියලා. ඒ අන්‍ය ආගම් කෙනෙකුට ඒක කවදාකවත් කොන්න නැහැ. එයාටත් එහෙම හුරු නැහැ වන්දනා කරන්න. අපි පාස්තිය සංස්කෘතියව තමයි අපස්තු බලවල දේශ බලවල තොප්පි කරවලා කියලා වදින්නේ. අනිත් අය වල පන්සලට යනකොට තොප්පි දාගෙන යනවා. තවත් ඉතින් පුතාන්ට ටයිපෝන් අඳින්නවා. ඊටගෙන ඉන්නවා. ඉතින් ඒ ඒ තත්ත්වය මොකද? ඊයස්ෝ ඒ තුලින් අපලා දෙන ආදත්තේ මොකද? ස්පීච් දෙනකොට වදින. ඒක අපි කිව්වොත් මේ හදිස්සියේ කාණේ කරන බුදුහාමුදුරන් ගඳලා පටන් ගන්න ඕනේ කියලා. මේක සමහර වෙලාවට ආධුනිකයන් ලොකු බලක් දෙනවා. ඒ වගේම කියන්න පුළුවන් නම් අරවතනාන්සේ දැන් අපවත් කළා කියනවා කාලා එන්නත් ධර්මයක් මෙච්චර වයසයි අපි තමයි දැන් අයිතිකාරයෝ අපි තමයි සංඝයා දැන් මට වන්නේ කියලා ඒකත් කනවශ්‍ය කරනවා. ඒ පුද්ගලයා කියලා දෙන්න ඕනේ ඒ පුද්ගලයා නන්දනේ කියලා දෙනවා. නෑ නමුත් අනිවාර්යයෙන්ම ධර්මයේ පිළිබඳව කවුරුයක් අවශ්‍යයි. මම කරන්න හදන ඉදිරිපත් කර ගන්න හදන උපදේශ පන්ති පිළිබඳ කවුරුයක් අවශ්‍යයි කිව්වොත් උඟක් වෙලාට අර විවෘතමන ඇති චින්තනය විවෘතන දාපින්තනය කරන්නේ නැතෝ ඒක පිළිබඳව ඒක පොත් එතනදී ප්‍රශ්නයක් වෙනවා මේ ධර්මයේ කිව්වම මේ බණ කියන බණ ආන අපේ තුලවත් එක්කෙනෙකුටවත් අයිතිවාසිකමක් නැහැ. අපි මේ කියන ධර්ම කොටස පසු ආර්ගාක් ධර්මස් කප්පේ කොහොමද මේක විස්තර. ඒකකට ඒක උගන්වන්න තියෙන්නේ මේ අනුගාන මේ සතිපට්ඨානයේද ගෞරව කරන්න ඕනේ. මොකද මේ සතිපට්ඨානය අර 84000 ධර්මස් කම්මේ ධර්ම දේ වශයෙන් කපිලා තියෙනක ප්‍රයෝජනේ හරකලා පිළිකර පිටක්. ඒක නිසා භාවනා කරන අපිත් දැනගන්න ඕනේ ඒ අපි යම්ම දවසක සතිපට්ඨානේ නාහන තැන ඉඳලා පිළ නොරකපු තැන ඉඳලා දෘෂ්ටිය දුරු කරගත්තේ නැති තැන ඉඳලා අද මේ සතිපට්ඨානේ ආහන ඒ ලකින දෘෂ්ටිය ඍදි කරගැනීමේ වැඩට කැප වෙලා ගත කරන තැනට ආවේ මේ මෙන්න මේ සත්‍ය කන්න. සාල සද්ධාවකින් අපි මේක පාරේ. නමුත් මේ හැමෝමවත් නෑ. මේ විශාල කැපකිරීමක් කරලා ඥාන සමුය වස්තුමු යතහැරලා ආවට ඒ ප්‍රමාණවත් වෙන්නේ නෑ මේ සතිපට්ඨාන භාවනාව අපිට දැන් උරුමෙට ලැබෙයි. අපිට මේක මේ දෙවියන් වහන්සේ ආශ්‍රය ගන්නවා වගේ සර්වඥාන්සේගේ ආශ්‍රය ගන්න වෙච්ච මොකද මේම සාක්ෂියක් අත්දැකලා. මේක කියන්නේ ඒ ගෙනා වූ සද්ධාව අදත් ඒ තරමටම පවත්වාගෙන යන්න පුළුවන් නම් අතිපටාණෙන් අපිට ලැබෙන අන්තපරය. එනිසා මේක නිතර සත්‍යයනා කරන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ, මේකේ තියෙන කාරණා නැවතන දෙන්න ඕනේ. විශේෂයෙන්ම සීලයක හිතපු නැති කාලවලදී සීලේ සිටියට පස්සේ කොහොමද අතිපටාණ වැඩෙන්නේ? සමාධියක් ඇති වෙන්න ඉස්සර කාලට වඩා සතිය සමාධියක් ඇති වුණා පස්සේ කොහොමද මේ ධර්ම වැටෙන්නේ ඥානීය පිළිසුදු වෙන්න ඉස්සරට වඩා පිළිසුදු වුණාට පස්සේ කොහොමද වැටෙන්නේ කියනවා නම් අනුසත්ක ස්ථාන ධර්ම තුලින් මේ සජීවී බව ධර්මයේ තව සජීවී බවක් දැක ගන්න. ඉන්නේ සජීවී බව තුල තමයි අපි බුදු ආමි කපන්න. ඒකනේ නරුවත් වෙනවා කිව්වේ යෝ ධම්මං පස්සති සෝ වත්ත. සම්පූර්ණ කෙනෙකුට සවන්දින්ට මාව දක්ින්ට උපස්ථාන කරන්න ඕනේ නම් කරුණා කරලා ධර්මයට වදින්න ධර්මයට දක්ින්න අනුක උපස්ථාන කරන්න. ඒකකට මාව දක්ින්න. යම් කිසි කෙනෙකුට මේ සිරු ධර්මයට උපස්ථාන කරන්න ඕනේ නම් වනින්න ඕනේ නම් දක්ින්න ඕනේ එය සම්පූර්ණ කරගන්න. අතිපතාණය වන්දනා කරන්න. අතිපතාණය යන ඇතරේ සුදුසේ පරිදි. ඒ තරම් අතිපතාණය එක විශේෂ පිළිගැනීමක් බව හැබැයි ඒ නිසා අතිපතාණය සමයක් කිරීමේ ආධුනිකයන් ප්‍රමාණවත් වෙනවා. ගුරුවරයෙක් ඒකට අවශ්‍ය කරනවා. ඒ ගුරුවරයා තමයි විශේෂයෙන්ම මේ සමත ක්‍රමයේ මේ පතනා ක්‍රමයේ කියලා විදිහට බේරාගෙන යන අතරේ මේ අර සතිපට්ඨාන සූත්‍රයේදී සර්වඥාන්සේ දේශනා කළ ආ වූ ආනිසංස ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික අතකට පුළුවන්. ඒ සර්වඥාන්සේ අනිකු සූත්‍ර වලට වඩා විශේෂයක් කරලා සතිපට්ඨානේ හැම ආචාර්යවරයෙකු දක්වපු ගුණය තමයි ආනිසංස ප්‍රදේශයේ කල්ලස ප්‍රකාශ. ඒකායන වයම් වික්‍රේමක්. අනේ මේ එක මාර්ගයයි. මේ ඒකායන මාර්ගය අර සත්‍යාන දුක්ඛ ආදී මේ හතර මතක් වූ ආනිසංස ලබන්නේ ඒකායන මාර්ගයේ කියන ධ්‍යාව නානා මත. මේ අත්කතා විවරණේ එකක් කියනවා ඒ වගේම අද ඉන්න ආචාර්යවරු ඒ එමේ බටහිර ආකාරයට වගේ සංකාන් කූලමක තියා බලලා ඒ වගේ මේ සත්‍යකහණේ කියලා කියන්නේ සම්පදායක් නෙවෙයි මේක ජීවිතේ සමීප කරගත යුතු දෙයක් වශයෙන් බලලා විවිධ ආකාරයේ මේකට මේ අර්ථ දෙනවා. ඒ කායන කියන වචනේ මේ අනිකුත් සූත්‍රවල බහුලව යොත් අර්ථ ඇති වචනයක් එකම මාර්ගය කියලා. තමයි. මේකට හොඳ ආද උදාහරණයක් එක දාලා අපිට අවශ්‍ය කරන්නා වූ සතිපට්ඨානය පිළිබඳව සත්‍යාදී ධර්ම මත කරගන්න හොඳ සූත්‍රයක් හම් වෙනවා අංගුත්තර නිකායේ දසකනිපාතේ උත්තිය සූත්‍රය උත්තිය සූත්‍රය කියලා. ඒක කියන්නේ මේකට ඉන්දියක් පමණයි මූල සූත්‍රය අපට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙන්නේ නැහැ. සර්වඥාන්සේට කවටක් ඉතිපත් වෙනවා උත්තිය කියලා පරිස්සාරි. දැනටමත් අනුගාමකපත් වෙන්නේ සත්‍ය ගවේෂණය කරමින් ඉන්නම සර්වඥතාවුත් නෙවෙයි. මේ පරිත්‍රාජික දරුවනාතේ අවතනාති ඉස්සත් වෙලා උන්වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ සාසකනම් කිච්චක් කියනවා ඒක පිළිබඳව ඔබ ආර්ථේ මහත් ප්‍රකාශ කරා. ඒකවතනාතික ආසනම දුක්ඛලේ මොනක්ද? එහෙනම් අවස්ථක දුක්ඛය ගැන මොකද කියන්නේ? නිත්‍යයි කියන එක නියත ගතික වාදයේ ආදි වශයෙන් ප්‍රශ්න 10ක් අහනවා දරුවෝ තමයි ඒක පිළිබඳව මම කියන්න දෙයක් නැහැ. ඊට පස්සේ මෙයා මේ මේ පුද්ගලයාගේ ප්‍රශ්න ඇයි මොකද දරුවතනාද කියන මම මේ ලෝකයේ අභිඥාවේ යමක් සාක්ෂාත් කරගත්තා නම් මම ඒදී සත්‍යාගේ විසුද්ධිය පිණිස ලෝක පරිදේ නඩලීම පිණිස දුක්ඛෝන සුදු කිරීම පිණිස න්‍යාය අධිගමයේ පිණිස නිවන සාක්ෂාත් කිරීම පිණිස මේ මම අභිඥාවේ සාක්ෂාත් කරගත්ත දේ දේශනා කරනවා ඒක තමයි මේ සත්‍යාගේ මේ හිත කෙලෙසන නිවර්ණ ධර්ම මේ ප්‍රඥාව දුක්ඛීකරණය කරන සිත්ෝපක්ෂයේ දුරු කරලා සතර සතිපට්ඨානෙ වඩලා මුත්‍යංග ආදී වැඩ පිළිවෙලින් යටපාති විදියට කියනවා අපි ධර්ම දේශනාදීක වාචික ආරවටන අතන මේ සරුවන්නාට ඒ කාණ වාක්‍ය පිට. අන්න එතකොට මේ උච්ච පරිත්‍රාජිකයක් අකට අහනවට පස්සේ ආද කාලේ අහන ප්‍රශ්නයක් යා කියනවා. දැන් වහන්සේ අභිඥාවෙන් යන දැනවලා මේ විදිහට ලෝක සත්‍ය පිළිබඳව මෙහෙම ඒකායන මාර්ගයක් වශයෙන් නිවන් දෝ කරලා සෝපක්කයික අයින් කරලා ප්‍රඥාව දුකලිකලා දුරු කරලා උපකාරය වන්නා මේ සත්‍ය වොජංග වඩනවා නම් මේකේ මුළු ලෝකෙම නිවන් දකින්න මේක ඒකායන මාර්ගය නම් මේකේ ගියොත් මුළු ලෝකෙම නිවන් දකින්න නැත්තම් ඔබ අහන්න කියන්නේ පළුවක් නිවන් දකින්න නැත්තම් ඔබ අහන්න කියන තුනෙන් එකක් නිවන් දකින්න අපි කියනවා ඒක මේ තමයි මේ ගැස්සන්න දෙන්නේ හොඳ නම් ඉතින් අපි වාස්නාවට තා කිසිම කෙනෙකුට ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කළා කියලා අරුත්‍රාසිකයේ අරුත්‍රාසිකයේ සාමවලදී සංගතනාවේ සීමා රුක්මලක සමල නිකන් කොම් වෙන જાති මිනිස්සෙක් කියලා. ඒ පස්සේ ආනන්ද වෙන තාලෙකට ඉතින් ඉතින් දැක්කා ඊළඟ උන්වහන්සේ මතක් කරනවා යම් කිසි මේ ලෝකේ අපේ ශක්තිය හැදෙන්න කරලා කරනවා නම් සම්ලක්ෂණ 10000 තරවට යනවා එහෙනම් අපේ සර්වඥාන්සේගේ ආරාධාංශය කල්පලක්ෂය. මේ කාලය තුළ යම් තාක් සර්වඥාන්සේලා පහළ මේ කාලය තුළ යම් තාක් පසේ බුදු දහම් වහන්සේලා පහළ මේ කාලය තුළ යම් තාක් ශ්‍රාවකයන් වහන්සේලා පහළ වුණා. සාමාන්‍ය සාධන් වහන්සේලා පිළිතුරකට ආරම්භ වහන්සේලා එදින ජාගෙන ආර්යයන් වහන්සේලා පහළ වුණා නම් අන්නේ විදුණා පහළ කිසිම ආගයක් තියෙනවා කියලා අන්නේ විදිහට ප්‍රශ්න ඇහුවා නම් සර්වඥාකේ කාන්ත දේශනා කරනවා මේ සර්වඥාකේ අභිස්ථාවේ දැනගෙන සත්‍යාගේ ජීවන ධර්ම ස්වરૂපයේ පිළිඳ ඉක්මනට ස්වરૂපයේ පිළිඳ ප්‍රඥාව දුර්වල කරන ධර්ම අනුකූලයෙන් පිළිඳ ප්‍රතිපත්තියේ වැඩි පිළිඳ සත්‍ය පොත්සංග වැඩි පිළිඳ ඉන්නේ අපිට ගන්න තියෙන්නේ අපිට ඉස්සර වෙලා මේ පාරේ මේ සම්පූර්ණ කපි කලාපයෙන් ආව සම්මුතිකේ සංවිධානගත කරන පාඩුවේදී ඒ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස ඊලා හරි කියලා පාර්ථක වුණා නම් ඒකේ පාර තමයි මේ අපිට ගන්න වෙන්නේ කාටවත්. ඒක නිසා මේක රෝගින දලකලා ගන්න දුන්නා. මේ මාර්ගයේ ඒකායන ඇයි මම මේක මගට අවිල්ල ඉවර වෙලා මට තාම යන්න බැරි වුණේ කියලා හරුවත් මහන්සියක හිතු කරන දෙයක් නැහැ. මේ ළඟදී ආරම්භ තුන අපට ඒක දායක මහන්සියෙකුට ජීවිතය ඇවිල්ලා කපල කපා. මේ මිනිස්සු අහනවලු මම මෙච්චර ප්‍රදේශයක් අත්දින දේවාට ආවද? මෙච්චර ප්‍රදේශයන් ඉස්සන් වහන්න බඳුනා. මෙච්චර ප්‍රදේශයක් අර දෙනවා. ඇයි මගේ කකුල කැටි? ඇයි මගේ කකුල කපන්නේ? මේක වෙන්න බෑ. මම ඉතරකින් ගන්නක නිසා මට මගේ කකුල කපන්න වෙන්නේ. ඕනෝ පාරිණුව තේසු කරලා දෙන්න බැන්නේ. මේ මාත්‍යා මෙතෙක් පින්කම් කරන්න යොමු කරපු හැම කල්යාණ මිත්‍රෙක් ලං වෙනකොට යන ආතනාපත් ඒ ප්‍රශ්නේ කියනවලු මේක සම්පූර්ණ සාධාරණ. එයාගේ යම් කිසි කෙනෙක් කියනවා නම් ඔය වැදගත් යනාදී අභිඥාවෙන් දේශනා කරලා කියන්නේ මේ පාන්ත වෙන මාර්ගේ මම දැන් ගියක් හෝ මට මොනවක් අහන්න. මට විරුද්ධයක් නැහැ නේ. මගේ දොර මොකක්ද කියවුනේ. ඒ කියලා කතා කරනවා නම් ඒක අර පරිත්‍රාජකයට වැඩි වගේ තමයි. සර්වඥාන්ත මේ වෙලාවට සම්පදායෝ තමයි ලැබෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ විතරක් අර මිනිස්යාගේ මත්කඩ වෙන්න තියෙන විනාශය වැළක් වීම සඳහා අන්තය කොට දානවා. මුලිකයක් මේ අන්නේ වැරදි කියන හැම දෙපා හරි කියන කෙනෙක් ඉන්නවා නම් මේක මේ ලෝකේ ඒක නා කියනවා කියන එකක් අරුව සංහා විස්කාරයේ දැනවා දාලා වූ මේ හතර හතපක්කාන් කරවත් නැති දෙයක්. ඒක නිසා අපි යම් ප්‍රමාණයකට මතලා ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සතර සතිපට්ඨාන ලැබිය යුතු යම් ආනිසංසයක් අපිට ලබා ගන්න බැරි වෙලා මෙච්චර මේ ඒකායන මාර්ගය කියලා මොකද මට මේක ලබා ගන්න බැරි වුනේ කියලා කියලා අහනවනම් ඒක ඒකාන්තේ මානව වගේ අනවශ්‍ය ප්‍රශ්න අහලා සර්වඥාති වෙහෙත කරලා ඒක ඉවරලා ඒ ආනන්ද සාහිණු උත්තරලා ගන්න උත්ති පරිග්‍රහයකට වගේ කතා. ඒක ඒකායන මාර්ගය කියන එක අපි තේරුම් ගන්න ඕනේ. අනිකුත් තාක්ෂණය වලට අපි කියමු. අපි තේරුම් ගන්න තියෙන්නේ මේ තාක්ෂණ යම් සාර්ථක විමුක්ති මාර්ගය. සාර්ථක නිවන් මාර්ගයක් වුණා නම් ඒ මාර්ගයේ තමයි මේ සත්‍යපත්තන් සම්පූර්ණ විදිහට. ඒකට අපිට කියනවා ඒකායන මාර්ගය. ඒකායන මාර්ගය තමයි කරනකොට හම් වෙන හැතතුම්කම් තමයි. අවස්ථාවල් තමයි මේ සත්‍යාගයේ විසුද්ධිය ආදී කොටසව ආන්තකතයි. ඉතින් අපිට අද ලැබිලා තියෙන කාර්ය මේක දෙක ප්‍රස්තාව ලැබෙන්න නිසා අද මේ අපි පතනමක් සූදානම් කරගත්තේ විසුමක් ලබා ගත්තේ ඒ සත්‍යකාණ සූත්‍රය පිළිබඳව වාචක අපිට සූදානම් කර ගැනීමයි බලාපොරොත්තු වෙමු ඒ ඒකායන මාර්ගයේ අවසනාතේ කිරීමට මුලින්ම දේශනා කරන්නා වූයේ ආනිසංස වහිත උපකොටස් ඉස්සරහ කරගෙන සියයට සාකච්ඡා කරන්න බලාපොරොත්තු අතර මේ තාකල් මේ ආධර්ම කොටස වලින් අපේ මාර්ගය පිළිබඳව යම් කිසි විදියකට අත්විලා යම් කිසි විදියකට ධෛර්යයක් ශක්තියක් වෙනවා නම් ඒක ආනවතේම ඒකට හේතු වෙන්නේ මේ සත්‍ය කියන එක්කම চৈতසිකේ බව. මෙන්න මේ চৈতසිකේ වැඩිම තමයි අපි මේ තාකල් කරගෙන ආපු වැඩේ කොඳු වැඩ වෙනවා. ඒක සඳහා හිත කෙනෙකුට අපිට කරන්න දෙයක් තියෙන්නේ කලෙකට කරේ සලංගවර කරමයි. ඉතින් අද මේ රස්සල ආයෙන පිළිස ඒ පිළිබඳව සම්පූර්ණ ජීවිත පරිත්‍යාගයෙන් ගෙදීන පිළිසක් ඒක සම්පූර්ණ වෙන්න නම් අපේ නුලට පිළිවෙල මූලික වශයෙන් මේ ප්‍රතිපදාන් දේවින් ආව සතියට ප්‍රතිලක්ෂණ කරේක ඒක තමයි ආදාර ආදාර කරනවා මේ සූත්‍රය ගත්තේ ඒක අපිට මූල ධර්ම වශයෙන් හේතු වේවා කියන අපේ කායික දැනුමත් මූල ධර්ම වලට එකතු කරගෙන අපේ සතිය තව තවත් දියුණු වෙලා උපතිච්ච සත්‍යයක් පාඩපත් වෙන්නේ අපේ කාලයක් මේ ධර්ම දේශනාවක් මත මේක ධර්ම දේශනාවක් ඒ කිවිවා වාසනා වේවා යාත්‍රාවෙන් අපට මේ ධර්ම දේශනාවක් ආසාදම්මේහි සම්භගං කුඤ්ඤ සම්භගං කස්සී දීවාන් මොදං සුර රස සම්පස්ති දිස්සියා ඉදාවතාජම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං කප්පේ සුත්තානෝ දන්තු සත්ත සම්පතිසියා ඉදාවතාජම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සම්මිය සත්තාමිනෝ කන්තු ආකාරණ්ඩාච බුද්ධා දීවානාරාමයිකුතා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාත්තු ආකාදත්තාච බුම්මත්තා දීවානාගාමෛතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරං රක්ඛන්තු දේශෝ ආකාදත්තාච බුම්මත්තා දීවානාගාමෛතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරං රක්ඛන්තු මන්තරං